මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර පිටිසුගෙන් අවසර අපි පසුගිය වාරයේදී විපස්සනා භාවනා ක්‍රමය අනුව මානසිකාරයේ පවත්වන යෝගාවචරයේ චිත්ත විසුද්ධියෙන් පස්සේ ඒ චිත්ත විසුද්ධියේ අභිවෘද්ධිය අනුව දික්තිය දර්ශනය පැහැදිලි වෙන ආකාරය මාතුකාවට ඉදිරිපත් කරගත්තා. ඒ අනුව භාවනා කරන යෝගාවචරයට තමන් හිතුවාකල් යෙදුවා වූ ප්‍රයත්න නිසා නිවැරදි ක්‍රමය නිසා අරමුණත් හිතත් එකට එක මූණට මූණ දාලා එහෙම නැත්නම් සමගි සමාන්තරව ගමන් කරන ස්වરૂපයටපත් වෙනකොට ඒකට ක්ෂණික සමාධිය නැත්නම් ඒ ක්ෂණ මාත්‍රේ මත පිහිටි සමාධිය කියලා කනමත්ත කිප්පෝ සමාධි කියලා අපි හඳුනාගත්තා. මේ තමයි විපස්සනා යෝගාවචරය ක්ෂණියෙන් ක්ෂණයට තමන්ගේ හිත පිරිසිදුව පවත්වන ආකාරය නැත්නම් චිත්ත විසුද්ධිය දිගට පවත්වන ආකාරය. මේ පිළිබඳව පරිත්‍යක් නැත්නම් දක්ෂ භාවයක් ඇති වෙනකොට යෝගාවචරය මේ මෙතු ආකාරය තමන්ගේ මේ ගුණ ජීවිතයේ සීලය සම්පූර්ණ කරගන්නට මේ සාකච්ඡා කරපු විදිහට සමාධිය නැත්නම් චිත්තවිසුද්ධිය සම්පූර්ණ කරගන්නට ගත්තා වූ ප්‍රයත්නවල ප්‍රතිඵල ලබනවා. නමුත් මෙයින් එහාට ඇත්තා වූ ප්‍රඥාව දිනු කරන වැඩේ සඳහා කෘත්‍ය සඳහා භාවනාව සඳහා යෝගාචරය මෙතනින් එහාට විශේෂ වීර්ය විශේෂ එල්ල කිරීම යොදවන්න වෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරන් දේශනා පසුගිය දවස්වල අන්න ඒ විදිහට සමාධියක් මත ඉඳගෙන ප්‍රඥාව වැඩෙන ආකාරයට විශේෂයෙන්ම අරමුණට එල්ල කිරීමත් නැවත නැවතත් අරමුණට යොමු කරවීමත් දිගට කරනවා නම් ඒ යෝගාවචරයට තමන්ට ප්‍රකටව පහළ වෙන්නා වූ අරමුණ තමන් අරගත්තා වූ සම්මත කරගත්තා වූ මූල කර්මස්ථානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර අරමුණක් වෙන්න පුළුවන්. ප්‍රකටව යමක් මතු වුණාද එහි යත්තා වූ ස්වභාවික ලක්ෂණ දැක ගැනීම සඳහා හිත පැතිරවීම හිත ඊ타ත්ම සමීපව පිහිටවීම යෝගාවචරය දැනගන්න ඒ කටයුත්ත අගය කරන්න ඒ නිසා ඒ අරමුණේ ප්‍රකටව මතු වෙනකොට ඒ අරමුණේ ඉදිරියට ඉදිරිපත් වෙන මූණත ඉදිරිපත් වෙන ස්වરૂපයේ දැකපු පමණින් නතර නොවි ඒ අරමුණ පවතින තාක් දිගින් දිගටම ඒ අරමුණේ හැම පැතිකඩක්ම දැක ගන්නා සුළුසුරුව හිත අරමුණ විශේෂයි පතුරුවමින් අරමුණ ආත්මසින් අල්ලා ගන්නා ස්වરૂපයට මානසිකාරය යොදවනකොට මෙනෙහි කිරීම යොදවනකොට යෝගාවචරය ඒ අරමුණෙහි ස්වභාවික ලක්ෂණ ස්වභාවික ලක්ෂණ දැක ගන්න. මෙන්න මේ විදිහට අරමුණේ ඉදිරිපත් වෙන යම් වූ ප්‍රකට අරමුණේ ස්වභාවික ලක්ෂණ વિશેයි ආදරය උපදවලා දිගට භාවනා කරනකොට යෝගාවචරයට Taman මේ ඒ භාවනාවේ අර කලින් පුරුදු කරපු සමාධියට අනුව අරමුණයි හිතයි එක දිගට පවතිනකොට අරමුණියත් ආවෝ ස්වභාවික ලක්ෂණ ප්‍රකට වෙනකොට ප්‍රකට වෙනකොට අදුම වශයෙන් මේ අරමුණය මේ හිතය කියලා අරමුණයි හිතයි පමණයි. ඒ අරමුණින් බැහැරට යන හිතක් හෝ අරමුණේ ආශා කරන හිතක් හෝ නැතිව මධ්‍යස්තව මේ අරමුණේ මේ හිතය කියලා දෙපාර්ශවයේ පිරිසිදු භාවයේ නිර්වෘල් භාවයේ පහළ මෙන්න මේ අවස්ථාවේදී මේ ඉතාමත්ම සුළුබුල් විදිහට පහළ වෙන්නේ අපි දා සාකච්ඡා කරන විදිහට මේ නාමය මේ රූපය කියනා වූ මේ తত্ত্বය වෙන්කර දැනගැනීම. මේ සඳහා නැවත නැවතත් යෝගාවචර තාමත් නිරවුල් මතක තියාගන්න ඕනේ විපස්සනා කරන යෝගාවචර අත්‍යවශ්‍ය වෙන කාරණා දෙකයි එකක් තමයි අරමුණේ ස්වභාවික ලක්ෂණ දකින්න තරමට අරමුණට හිත එළඹීම දෙක නැවත නැවතත් හිත එහි යෙදවීම. මෙන්න මේ අරමුණට හිත එල්ල කිරීම අරමුණට හිත යොමු කරවීමට කියනවා ධර්මයේ විතක්කේ කියලා. නැවත නැවතත් ඒ අරමුණෙහිම ප්‍රිය වේවා අප්‍රිය වේවා ප්‍රකට වේවා අප්‍රකට වේවා. ඒ අරමුණෙහිම නැවත නැවතත් හිත යෙදවීම දිගින් දිගටම මානසිකාරය පැවැත්වීම කියනවා වීර්යය. මෙන්න මේ විතක්කයත් වීර්යයත් දිගට පවතිනවනේ යෝගාවචරයා මේ අරමුණ වරදවල පට අවබෝධ කරගන්නට පටලවල අවබෝධ කරගන්නට අරමුණ පිළිබඳ හිතවිලි මවන්නට අරමුණ ආශා කරන්නට අරමුණ එපා කරන්නට වගේ දේවල් වලට ඉඩ තියෙනවා සුද්ධ අරමුණ ඒ දෙස බලා සිටිනා වූ හිතක් කියන මේ නාම රූප ධර්ම දෙක ඍජුව හිත ගන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට නාම කොටස් නාම කොටස් වශයෙන් රූප කොටස් රූප කොටස් වශයෙන් පෙනී හිටන වෙලාව එනකොට යෝගාවචරයා අරමුණේ මිත්‍යා වශයෙන් තේරුම් ගන්නා දික්ටි දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ දුර්වල වීම නිසා යෝගාවචරයාගේ හිතේ අරමුණ વિશે තණ්හාවක් ඇති වෙන්නේ තිබුණත් කවදාකවත් ඒක දැඩි තණ්හාවක් වෙන්නේ නැති වෙනවා. උපාදානයක් බවට වෙන්නේ නැති වෙනවා. වෙන විදිහෙන් කියනවනම් තිබුණු දැඩි උපාදාන මතවාද ආසාවල් එපාකම් වෛරක්කාරකම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කුස් දේවල් බව. ඒ තරම්ම එහි ඒ බැඳගෙන ආසකරන්ට බැඳගෙන වෛර කරන්න දෙයක් නැති මේ උපාදාන ස්වરૂප අඩු වෙන්න පටන් මේ විදිහට අඩු වෙනකොට අඩු වෙනකොට යෝගාවචරයට අරමුණෙහි ප්‍රිය තද ප්‍රිය භාව අරමුණේ තද අප්‍රිය භාව කියන මුලා කරන ස්වરૂප ක්‍රමක්‍රමයෙන් තුනි වෙන්න පටන් ගන්නවා. මේ විදිහට නාම රූප ධර්මයන් පිළිබඳව පරිච්ඡේදයක් එකිනෙක වෙන්කර දැන ගැනීමක් ඥාණයට මුසු වෙන වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙන යෝගාවචර මේ අවස්ථාවේදී අර විතක්ක ਵਿਚාර විතක්ක වීර්ය වශයෙන් හඳුනාගත්තා වූ ක්‍රියාපටිපාටිය හොඳට තේරුම් ගන්න. ඒ අනුව මතුවේ හිතේ ස්වરૂපයක් වේවා බලන අරමුණේ ස්වરૂපයක් වේවා හොඳට ආත්පදී ස්වභාවික ලක්ෂණ දැක ගන්නා සුදුව භාවනාව කරන්නේ. පිම්බීම වශයෙන් බලනවනම් පිම්බීම තදවීමක් වශයෙන් මුලදී වැටුණාට එයින් අතර නොවි එහි අත්තා වූ අනෙකුත් යම් වූ ස්වභාවික ලක්ෂණ තියෙනවනම් සංගවිගෙන තියෙනවනම් නිදීනව පවතිනවනම් ඒ සියල්ලම මතු කරගන්න විදිහට චලන තදවීම තෙරපි තුනුසුන් සිසිල් ගැටි වැගිරෙන සුළු භාව පිටු කරන භාව ඒ වාගේම හැකිලීමේදී ප්‍රධාන වශයෙන් වැටෙන ලකුණ ප්‍රකට වෙන ආකාරය දැකලා නතර වෙන්නේ නැතුව ආත්පස සියල්ල දැකගන්න. ආස්වාසී ප්‍රස්වාසී ඉදිරියට ගමන් කරන වෙලාවට ආපසු හැරියෙන වෙලාවට ඉවත බලන වෙලාවට ආදී විදිහට දිගින් දිගටම බලනවා නම් ස්වභාව ලක්ෂණ ප්‍රකට වෙනවා නම් මේ නාම ධර්ම මේ රූප ධර්ම සුද්ධව පෙනෙහිටින්න ගන්න. එතකොට ඒ විශේෂතාව දික්ටි වරදොල වටහා ගන්න ස්වરૂප පරණ මති මතාන්තර තමන්ගේ හිතේ තිබුණු රුචි අරුචිකම් ක්‍රමයෙන් නිදහස් වෙන්න පටන් ගන්නවා. මේ විදිහටම කටයුතු කරන යෝගාවචරය තමන්ගේ හිතේ ඇතිවෙනා වූ මේ පැහැදිලි භාවය දැනගෙන තව ඉදිරියට ඥානය දියුණු කරන්නට නැත්නම් දික්තිය දුරු කිරීමට කටයුතු කරනවා නම් මතුවෙන මතුවෙනේ අරමුණෙහි මේ කියන විදිහට අදුම තරමෙන් නාම රූප වශයෙන් කර දැන ගැනීම ඒ එක එක නාමයක එක එක රූපයක තව ස්වභාවික ලක්ෂණ. ඒ ධර්මතාවයේ වෙන ධර්මතාවයකින් වෙන්කට හඳුනාගත හැකි ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, සුවිශේෂිත ලක්ෂණ. වැඩි වැඩියෙන් ආදරය උපදවල නිරීක්ෂණය කරන්න. මේ විදිහට නිරීක්ෂණය කරගෙන යනකොට යනකොට Tamanට වැටහෙන්න ගන්නවා මේ අරමුණ අරමුණ යත්තාව විවිධ වේශ අරමුණ යත්තාව විවිධ වෙස්මුණු නිසා හිතේ ස්වરૂප වෙනස් වෙන්න පටන් ගන්නවා. හිත ආසාකම්, එපාකම්, රුචි අරුචිකම් මේ පහළ වෙන්නේ මේ අරමුණේ තාව විවිධ වේශ නිරූපණ නිසා. ඒ වගේම හිතේ පවතින විවිධ ආවේග නිසා මොනම අරමුණක් අවස්ථමලාට නිරස වෙන ස්වરૂප මොනම අරමුණක් උනත් ප්‍රණීත වෙන ස්වરૂප මේ විදිහට හිත නිසා අරමුණ වර්ණ ගැන්වෙන ස්වરૂප පිළිබඳව යෝගාවචරයේ හිත භාවනාව විකාශ වෙන්න පටන් ගන්නවා. මේකෙදී මේක ඉතාමත්ම ධර්ම වශයෙන් බැලුවත් නැත්නම් ආගන්නිකාය අතරින් බැලුවත් ඉතාමත්ම සංකීර්ණ බොහෝම ගැඹුරු මට්ටමකටයි මේ යෝගාවචරයේ භාවනාව මේ හඳුන්වලා දෙන්න හදාන්නේ. මේකට කියනවා හේතු සහිතව දැක ගැනීම. ප්‍රත්‍යය සහිතව සත්‍පච්චේ පරිග්‍රහ අල්ලා ගැනීම. අරමුණ යම් විදිහකට උදාහරණයක් කියනවනම් විශේෂයෙන්ම ප්‍රකටව ගැටෙන අරමුණක් තමයි මේකට හේතු වෙන යෝගාවචරයට භාවනාවදී මතුවෙන දුක් වේදනා. ඒ දුක් වේදනා මතුවෙනකොට ඒ දුක් පිළිබඳව එපා ගතියකුත් එකමයි මතුවේ. මෙන්න මේ එපා ගතිය භාවනාවට අහු වෙන්නේ නැතිනම් යෝගාවචරය කොච්චර දක්ෂ විදිහට දුක දුක් වේදනාට හිත යෙදෙව්වත් අකණ්ඩව මෙනෙහි කරත් හිතේ පිරිහීම දිගටම සිද්ධ වෙනවා. මොකද ඒ යකින් ඇත්තා වූ මේ අරමුණ එපා කරන ගතිය අහුවෙලා නැහැ. මේ විදිහට භාවනාවේදී තමන් කම්මැලි කරවන සමාට ඕනාවට වැඩි උනන්දු කරවන ගති ලකුණු හේතු සහිතව වැටෙන්න පටන් ගන්නවා. මේ වැටෙනකොට යෝගාවචරය මුලින් අවබෝධ කරගත්තා මේ භාවනාවේ කොච්චර විස්තර සහිතව බැලුවත් මේ නාම රූප ධර්ම දෙකෙන් තොරන වෙන දෙයක් හොයාගන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා අපිට දැකගත හැකි ධර්ම මිස දැකගන්න බැරි අద్භූත ස්වරූපයක් නැහැ. දැකගන්න පුළුවන් ප්‍රමාණය මේ තියෙන ටික විස්තර කරගන්න පුළුවන්. දැන් මේ විදිහට ඒ ඒ නාම ධර්ම ඒ ඒ රූප ධර්ම වලට බලපාන ආකාරය දක්වා හිත බලව වෙනකොට දිනු වෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ එකිනෙක බලපෑමෙන් හැර එයින් පිට වෙන මොනවාක්වත් නැත්තේ. හිතේ බලපෑම නැත්නම් නාම ධර්ම වල බලපෑම රූප ධර්ම වලට බලපාන. රූප ධර්ම වල බලපෑම හිතට බලපාන. නැත්නම් නාම ධර්ම වලට බලපාන. මේ දෙදෙනා අතර අන්‍යෝන්‍ය බලපෑම සම්බන්ධතාව මිස මේ මෙපිට එපිට වෙන දෙයක් නැත්තේ. තමන්ගේ సంతාණයෙන් පිටතට වෙලා ඉඳගෙන මේ సంతාණයට විධානය කරන අනකරන කෙනෙක් නැති බව. සර්ව බලධාරී කෙනෙක් බාහිරේ නැති බව. මෞංකාර දිව්‍යන් වහන්සේ නම දිව්‍යන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් හැම තැනකම බලේ විහිදුවා සිට දිව්‍යන් දෙවියෙක් මේක නැති බව Tamanට වැටහෙනවා. ඒ වැටහීම ගන්න අර කලින් ස්වභාවික ලක්ෂණ වශයෙන් අරමුණ තේරුම් ගන්න ස්වරූපේ හිත තේරුම් ගන්න ස්වරූපේ වඩාත් පැතිරෙන විදිහට එකිනෙක විශේෂ බලපාන ආකාරයට මේ භාවනාව කොහොමද සරලව ඍජුව අස්පනා පිටම විනිවිද දක්නාසුලෝ පැතිරෙනවා. මේ විදිහට පැතිරෙනකොට මූල ධර්මානුව විස්තර කරනවා නම් යෝගාවචරයට නිදර්ශන විවිධ වශයෙන් දැක ගන්න පුළුවන් වෙනවා. මේ අරමුණ නිසා හිත වර්ණ ගන්නේ නැහැටි. නැත්නම් අරමුණ හිතට බලපාන හැටි. රූප ධර්ම නාම ධර්ම වලට බලපාන හැටි. ඒ වගේම රූප ධර්ම තව රූප ධර්ම වලට බලපාන හැටි. නාම ධර්මයේ රූප ධර්ම වලට බලපාන හැටි නාම ධර්ම නාම ධර්ම වලට බලපාන හැටි මේ එකිනෙකක් පිළිබඳව කලින් ගත්ත තීන්දුව කලින් Taman තුල තිබුණු මත කලින් Taman තුල තිබුණු රුචි අරුචිකම් බාධා නොකරනවන මේ දෙන උපදේශ වල හැටියට ඊටාම විවෘතව මතුවෙන මතුවෙන නාම ධර්ම රූප ධර්ම එකිනෙකට බලපාන ආකාරයට ඉඩ කියලා භාවනා කරනවනම් හැම අරමුණකදීම අයේ බලන අවස්ථාවේදී නාම රූප ධර්මත් ඒ දෙක එකිනෙක වශයෙන් බලපාන ආකාරයක් කියන විදිහට වැඩිම පටන් ගන්නවා. එදා අපි ගත්ත නිදර්ශන වල හැටියට පිම්බීම හැකිලිම වශයෙන් මූල කර්මස්ථානයේ වර්ණ යෝගාවචරයන මේ පිම්බීමේ කායික ක්‍රියාවලිය නිසා මෙනෙහි කරන හිත පිම්බීම නිරීක්ෂණය කරන හිත දැක ගන්න පුළුවන්. මේකට නිදර්ශන වශයෙන් ගෙන හරි යම් වෙලාවක යෝගාවචරයට ආනාපානිය අනුව හෝ පිම්බීම හැකිලිම අනුව හෝ ඒ කියන්නේ මේ දෙකින් එකක් මූල කර්මස්ථානයේ වශයෙන් කියන භාවනා කරද්දී යම් වෙලාවක මේ මූල කර්මස්ථානයේ නොදැනී ඥාන පිම්බීම හැකිලිම නොදැනී ඥාන ආනාපානිය නොදැනී ඥාන මෙනෙහි කරන හිත අසරණ වෙනවා. හිත කලකොල වෙන්න ගන්නවා. දැන් අරමුණක් නැහැ. මම දැන් මොකද කරන්නේ කියලා. ඒ මොකද මෙතුවා කල් එමෙනේ කරන හිතට හේතු ප්‍රත්‍යක් වෙනවා. පිම්බීමේ රූප ක්‍රියාවලිය තිබුණා. දැන් මේ රූප ක්‍රියාවලිය සියුම් වෙලා සියුම් වෙලා යෝගාවචර නොවැටී යනකොට හිත කලකොල වෙනවා. ආසාද ආනාපානයේදී ආනාපාන අරමුණ සියුම් වේගන එනකොට එනකොට යෝගාවචරය මේ පිළිබඳව මේ හේතුඵල ධර්ම අවබෝධ කරගැනීමේ මුලමැද අග දැනගැනීමේ ප්‍රයත්නයක නොයදෙනවනේ යෝගාවචරය හිත කලකොල වෙනවා. දැන් දැන් මොකද ඊගාවට කරන්න ඕනේ? නමුත් මේකෙදී පැහැදිලි කරලා දෙන්න හදන්නේ රූප ධර්මයක් පවතිනවා නම් ඒ රූප ධර්මයේ මෙනෙහි කරන හිත මානසිකාරයේ පවතින හිතට ප්‍රත්‍ය ලැබෙනවා. ඒ රූප ධර්මයේ නැති වෙනකොට මානසිකාරයේ මෙනෙහි කිරීම කරගන්න බැරුව යනවා. මේක යෝගාවචරය කලකොල හිතින් නෙවෙයි තානත් සතිමත් හිතින්ම දැකගත යුතුයි. එතකොට රූප ධර්ම නිසා නාම ධර්ම පවතිනවා වෙනස් වෙනවා පාලනය වෙනවා කියන එක තේරුම් ගන්නවා. ඒ වගේම තමයි නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන අවස්ථාවක් වශයෙන් අපි ඉදත් මතක් කරගත්තේ සක්මනේදී ප්‍රථමයෙන් එසවීමේ යැවීමේ තැබීමේ වශයෙන් භාවනා කරන යෝගාවචරයට එසවීමේ කැමැත්ත නැත්නම් එසවීමේ චේතනාව කියන නාම ධර්මයේ පහළ වෙනවා. මේ නාම ධර්මයේ අනුව ඒ හා සමගම ඒ කය ක්‍රියා කරන්න පටන් ගන්නවා. මේ චේතනාව පටන් අරගෙන එසවීමේ චේතනාව ඒ චේතනාව පවතින තාක්කල් එසවීමේ ක්‍රියාව ක්‍රියාවලියක් විදිහට දිගට පවතිනවා. යැවීමේ චේතනාව යැවීමේ ක්‍රියාව, තැබීමේ චේතනාව තැබීමේ ක්‍රියාව. මේ විදිහට යෝගාවචරය හොඳට සතිය සමාධිය වැඩෙන විදිහට සක්මන් කරගෙන යනකොට යම් වෙලාවක සමහර වෙලාවට වැටෙනවා සම්පූර්ණ කය රූකඩ නූල් වලින් නූල් සූත්‍ර වලින් වැඩ කරන රූකඩයක් වාගේ. ඒ නූල ඇදුනේ නැතිනම් ඒ රූකඩේ වැඩ කරන්නේ. ඒ වාගේම තමයි කොහේ හරි වටපිටක් බලනවා, සද්දයක් ඇහෙනවා, හිතවිල්ලක් පහළ වෙනවා. එතකොට එකපාරටම සමාජ කාය නතර වෙන ස්වරූපයකට එනවා. මොකද අර චේතනාව පහළ වෙන්නේ නැති නිසා. සමහර වෙලාවට හොඳද මේ නැවත නැවතත් කල්පනා කළ චේතනා පහළ කළ යුතු මට්ටමට යනකම් එහෙම නොකළොත් ශරීරේ වැඩ නොකරන තැනට යනකම් සක්මනේදී අවස්ථාවල් දැක ගන්න පුළුවන්. මේ විදිහට කයේ ඉරියාපත භාවනාවේදී යෝගාවචරය හොඳ සමාධිමත් බලනවනම් මෙන්න මේ චේතනාව නිසා කැමැත්ත නිසා ඒ ශරීරයේ විකෘති භාල වෙන හැටි ස්වરૂප වෙනස් වෙන හැටි දැක ගන්න. යම් වෙලාවක චේතනාව නැතිනම් තරකඩක්සේ ශරීරයේ එහෙම නතර වෙනවා. ඒ නිසා සමහර ඇත්තෝ ඊ타ත්ම විචිතුරු දෙයක් තියා විචිත්‍ර දෙයක් තියා බලනකොට කය නැත්නම් කට ඇරලා යනවා. කය හිතපු දිහාවට මෙහෙම නතරලා කියනවා. ඇහෙන් සම්පූර්ණයෙන්ම කටයුතු වෙගෙන යනවා. ඒක හරිය කයේ දැන් පාලනයකින් තොර වෙච්ච දඬුකමක් වගේ. ඇහැ විතරයි වැඩ කරන්නේ. අන්න ඒ වගේ ස්වරූප Taman තුලින්ම අනන්තවත් දැක ගන්න පුළුවන් වෙනවා මේ ඉරියාපත සහ සංපජාඤ්‍ය පිළිබඳව ඊටාමත්ව සතිවත්ව ගත කරනකොට මොකද මේ ඉරියාපත මේ සංපජාඤ්‍ය සියල්ලක්ම වැඩ කරන්නේ මේ චේතනාපූර්වකව චේතනාපූර්වක වැඩවලදී ඔන්න නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන හැටි. ඊගාවට අපි එදා කෙටියෙන් මතක් කරගත්ත මේ නාම ධර්ම නිසාම නාම ධර්ම මතක් වෙන හැටි. ඒ කොහොමද මේ වාගේ යමක් අහුම්කන් දීගෙන ඉන්නකොට ඒ ඇහෙන ඇහැමට ගොදුරු වෙන සද්දය තමන්ගේ කනේ වදිනකොට ඒ කනට අවධානය යොමුනේ නැතිනම් සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. මේ වෙලාව මේ වෙලාව විදිහට බණක් අහගෙන ඉන්නකොට හදිස්සිය කවුරු හරි මෙතෙන්ට ආවන එකපාරටම ඇහැට අවධානය යොමු වෙනවා එන පුද්ගලයා දිහා බලන්න. ඒ විදිහට සත්‍යයටම හිත යොදාගෙන ඇහැට හිත නොයදුනා නම් ඒ පුද්ගලයාට එවැනි සාවධානව අහුම්කම් දෙන කෙනාට අර ආපු පුද්ගලයා පිළිබඳ හාංකාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. ආපු බවක් නොදැනෙන්න ඉඩ තියෙනවා. මොකද මානසිකාර්ය යොමුනේ නැහැ බලන්න. මේ අනුව වැටෙනවා ඒ මානසිකාරී යොමු වුණොත් තමයි ඒ යොමු වෙච්ච විඥානේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මානසිකාරයේ ඇහැට යොමු වුණාන චක්කු විඥානේ පහළ වෙනවා. මානසිකාරයේ කනට යොමු වුණාන සෝත විඥානේ පහළ වෙනවා. එතකොට මේ මානසිකාරය කියලා කියන්නේ හිතේ අතව චෛතසිකයක් නාම ධර්මයක්. ඒ අනුව පහළ වෙන්නා වූ චක්කු විඥාන සෝත විඥාන කියලා කියන්නේ නාම ධර්මයක්. මෙතනදී මේ නාම ධර්මයේ නිසා තවත් නාම ධර්මයක් පහළ වීම මේ ඊටාම සියුම් භාවනාවේදී ඊටාමත්ම හොඳ මූල ධර්ම ආબોධිකුත් ඇතිව යෝගාවචරයේ සෑම ඉරියව්වකම පවතින සතිය පවතිනවනේ මේ වගේ දේවල් උනත් අල්ල ගන්න පුළුවන්. නමුත් එකවර එකවරක් උත්සාහ කරාට නැවත නැවතත් නැවත නැවත තමගේ ඉරියව් වෙනස් වෙනකොට අවධානය මුඛයේ සිට නාසයට නාසයේ සිට ඇහැට ඇහි සිට කනට කනේ සිට ශරීරයට ආදී විදිහට මාරු වෙන අවස්ථාවක් අවස්ථාවක් පාසා මේ අනුව යමින් මම අල්ලාගන්නේ මේ කියලා විතරෝම සතිමත්ව ගත කරනවනම් යෝගාවචරයට අල්ලාගන්න පුළුවන් වෙනවා ඒ අවධානයේ යොමු වෙච්ච දේ පමණයි ක්‍රියාත්මක වෙන්නේ අනිත් ඒ දේවල් අක්‍රිය වෙන අවස්ථාවක් බලන්නේ අහන්නේ පාටපත් වෙන්න විදිහක් නැහැ බලන්න බලන්නමයි ඒ වෙලාවේදී අනික් හරිය ඔක්කොම රූපඩයක් වගේ හිතෙනවා මෙන්න මේ ස්වරූපේ හොඳට යෝගාවචරයට දැක ගන්න පුළුවන්. චිත්‍රපටිශාලාවක වගේ හොඳ ඇහැට පැය ගාණක් වැඩ තියෙන වැඩ වැඩපොළකට ගියවිලා ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒකෙම සද්දත් ඇහි. ඒ සද්දත් අහගෙන ඉන්නවා. ඒ අතරමැද තමයින්ට හොඳට වාඩි වෙලා ඉන්නවා. ඒ නිසා ශරීරයට හැප්පීමක් වැටේනවා. ඒ අතරමැද සමහර වෙලාවට මොනවා හරි හපහපා ඉන්නව වෙන්නත් පුළුවන්. ගඳ සුවඳ දැනෙනවා වෙන්නත් පුළුවන්. මේ විදිහට හිත වැඩ කරනවා වෙන්නත් පුළුවන්. එතකොට මේ හයෙම වැඩ කරන වෙලාවේදී මේ හය කිසිම සංවරයක් නැහැ. වරික ශබ්ද, වරික රූප, වරික ගන්ධ, වරික රස, වරික ස්පර්ශ මේ දිගේ වැඩ කර කර ඉඳලා එළියට ආවට පස්සේ ඒ පුද්ගලයන් ඇහුවොත් ඒ පුද්ගලයා අර අර චිත්‍රපටයේ තිබුණු තේමා කතාව කොට නගලා කියන. මෙන්න මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි උනේ. ඒ අර එක එක දේවල් වලින් එක එක දේවල් වලින් කොට නගාගෙන යනවා. නමුත් භාවනා කරන කෙනෙකුට නම් හොඳට තේරුම් අරගන්න පුළුවන් මෙතන තියෙන්නේ මේ බලන්න තුල සෑහෙන අවුලක ස්වරූපයක්. වර එක ඇහි අවධානය, වර එක කනේ අවධානය, වර එක දිවේ අවධානය, වර එක ස්පර්ශයේ අවධානය මේ විදිහට කැරකෙන දෙයක් තුල මේ බුද්ධිලා තේමාවල් වෙන්න හදන. මෙන්න මේ වගේ තමයි තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරයේ හිත කියන දේවල් වල වැඩ කරන ආකාරය නොදැනගත්තු තමන් තුල ආත්මයක් හොයන්න පටන් ගන්නවා. තමන් තුළ ජීවියෙක් සත්‍යයක් හොයන්න පටන් ගන්නවා. නමුත් හොඳට ద్వාරයෙන් ద్వාරයට විනාශ වෙන වාරයක් පාසා සතිමත් වෙනවන මේ නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන ආකාරය දැක්කොත් අර සලෝලයි තාපිතී කීපයක් වේගෙන් වෙනස් වෙන ස්වරූපය තුල අපි නලුන් වෙලි කලක් දැක ගන්නවා චරිතයක් දැක ගන්නවා කතාවක් දැක ගන්නවා ඒ දැකගෙන අපි කියනවා මෙන්න මේ විදිහේ ශෝකාන්තයක් දුක්ඛාන්තයක් ආදී වශයෙන් ඒක ගොනු කරනවා. නමුත් එතන තියෙන්නේ අප්‍රාණික වැඩපිළිවෙලක්. රූප රූප වල වැඩපිළිවෙලක්. බලනින්න කෙනාට ඒ දිහා බලනකොට සමහරලාට උද්වේගය පහළ වෙනවා. සන්තෝෂය පහළ වෙනවා. ඒ මොකද තමයි පේන්නේ පණ ඇති දෙයක් දිහා මේ පණ ඇති පිරිසක් එක්ක තමයි වැඩ කරගෙන ඉන්නවා වගේ. මොකද ඇහ කන දිව නාසය අතර මේ මත් වෙලා තියෙන ස්වරූපේ. නමුත් යම් මේ යෝගාවචරේ භාවනාවේදී අල්ල ගන්නවා නම් තමන් ස්පර්ශ කර ගන්න පුළුවන් නම් මේ මානසිකාරයේ යොමු වීම අනුවයි ඒ ඒ විඥාන ඒ ඒ වේදනා ඒ ඒ සංඥා ස්පර්ශ පහළ වෙනවා. මේ මානසිකාරය පිළිබඳව භාවනා කරන්න ඇති කිසිම පාලනයක් නැහැ. අයාලේ දුවන්නේ මේ නිසා මොන දේ සිද්ධ වුණත් Tamanට ඕන දේ තමයි බලන්නේ. ඒ දේ තමයි පිළිගන්නේ. වෙන කෙනෙක් ඒකම දිහා බලලා කිව්වොත් වෙන දේ පිළිගන්නේ. ඒ මොකද ඒ පුද්ගලයා බලන්නේ ඒ පුද්ගලයාගේ සංඥා ප්‍රමාණය මත ඉන්නේ. මේ නිසා මේ දෙන්න අතර විවිධාකාර මත එකම සිද්ධිය මත ඇති වෙන්න පුළුවන්. ඒත් යෝගාචරයේ ඒක තුළ ප්‍රශ්නයක් නැහැ. මොකද යෝගාචරය දන්නවා මේ මානසිකාරයේ යොමු වෙන ක්‍රමයට තමයි Taman මේ සිද්ධියෙන් සාරේ උරාගන්නේ. තමන්ගේ සිද්ධියේ අර්ථය ගැම්ම තේමාව උරා ගන්න. අන්න ඒ වගේ තමයි එක එකන එක එකන මේ අරකන දිවනාසය ශරීරයේ අතරමැද මේ මානසිකාරය යොමු වෙන වැඩපිළිවෙල දන්නේ නැතිනම් මේ ඉන්ද්‍රයන්ට වහල් වෙච්ච ඉන්ද්‍රයන්ට දාශකම් කරන ස්වරූපයක් තමයි අසත්‍යමත් ස්වරූපයක් තමයි කෙලෙස් වලට ඉදායක ස්වරූපයක් තියෙන්නේ. නමුත් භාවනාවේදී යෝගාවචරයයි නාම ධර්ම නාම ධර්ම විචේ වැඩ කරන ස්වරූපය දැක ගන්න පුළුවන්. ප්‍රමාණයට හිත දියුණු කරගත්තොත් මේ ලෝකෙ මේ විදිහේ තියෙන මේ විෂම ස්වરૂපය තුන්මත්තක ස්වરૂපය පිළිබඳව පැටලෙන දෙයක් නෑ. ඒ මොකද Taman උනත් යම් මොහොතක අසතියෙන් ගත කරනවා නම් ඒ කරන කියන දේ පිළිබඳව වග කියන්න බෑ. පාලනය කරගන්න බෑ. හික්මීමක් සංවරයක් ඇති කරගන්න බෑ. මොකද මේකේ වැඩපිළිවෙලේ ප්‍රධාන වශයෙන් මානසික කාර්ය වැඩ කරන නිසා. ඒ වගේම තමයි යෝග අවස්ථරය නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවා නාම ධර්ම නිසා රූප ධර්ම ඒ වගේම රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන අවස්ථාව කිතිය සඳහන් කරනවා නම් බාහිර ලෝකයක් මේ තමන්ගේ ශරීරයේ කියන ලෝකයක් දෙක අතර මැද තියෙන සම්බන්ධතාවය බාහිර ලෝකේ පවතින වූ ආහාර එකට ගත්තාම කම්මැලිකම නැති වෙලා ඒකේ සප්‍රාණික බව මතුවෙනවා. බාහිර ලෝකයේ උණුසුම වැඩි වෙනකොට මේ අභ්‍යන්තර ලෝකේ උණුසුම් ගති පහළ වෙනවා, දාඩිය දානවා, සිසිල් ස්ථාන හොයනවා. තෙත සීතල කාලගුණයක් මතුවෙනකොට සිසිල් ඇඳුම් හොයනවා උණුසුම් ස්ථාන හොයනවා. ඒ මොකද බාහිර රූප නිසා, ඍතුජ රූප නිසා මේ අභ්‍යන්තරගත රූප පහල කරන ආකාරය. මෙන්න මේ විදිහට යෝගාවචරය අර මතුවෙන මතුවෙන අරමුණේ නාම රූප ධර්මයේ ස්වභාවික ලක්ෂණ දකින්න තරමට හොඳට විෂදව දැක ගන්න පටන් අරගත්තොත් මෙන්න මේ විදිහට අතුපතර විහිදිලා වැඩිලා යන්නේ මේ හේතුඵල සම්බන්ධතාවයේ භාවනාවෙම දැක ගන්න. මෙන්න මේ අවස්ථාවේදී භාවනාව පරියන්කේ ඒ වගේම සක්මනේදී එදිනදා කටයුතු වලදී යෝගාවතරය අහුල ගන්න ප්‍රමාණය වටහා ගන්න ප්‍රමාණය බොහෝම වැඩි වෙනවා. ඒ නිසා භාවනාවේ විශාල පැතිරීමක් සිද්ධ වෙනවා. මේ විදිහට පැතිරෙනකොට මතවාද අනුව නැත්නම් මේ විවිධ වාද දික්ති පහළ වීම පිළිබඳව අර්ථ දක්වන ආචාර්යයන් වහන්සේලා බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා කොහොමද මේ එක එක ආගම් එහෙම නැත්නම් එක එක සාස්තුවරු මේ මේ අවස්ථාවල් පටලවාගෙන තියෙන්නේ කියලා. ඒ පැටලීම අනුව ඒ පුද්ගලයා විවිධ මත විවිධ නිකාය විවිධ දික්ටි පහල කරනවා. සමහර වෙලාවට යෝගාවචරයට හොඳට හිත සමාධිගත වෙලා තමන්ගේ මූල කර්මස්ථානයේ දිගේම හිත තැම්පත් වෙනවා. සමාහිත වෙනවා. ඒකාග්‍ර වෙනවා. ඒකාග්‍ර වෙලා උදාහරණයක් කියනවා නම් පිම්බීම හැකිලිම භාවනා කරන යෝගාවචරය ඒ පිම්බීමමයි හැකිලිමමයි දෙකම දිගේ බලාගෙන බලාගෙන යනකොට සමහර විටක මේ දෙකෙන්ම චලනයක් විතරයි දකින්නේ. පිම්බෙන අවස්ථාවේදී චලනයක් දකින්න. හැකිලෙන අවස්ථාවේදී චලනයක් දකින්න බොහොම සියුම දැන් පිම්බීම මේකේ හැකිලීම මේකේ කියලා වෙන් කර ගන්නට බැරි තරමට දිගටම චලන ස්වරූපේ දකිනවා. මෙන්න මේ දකින්න වෙලාවේදී යෝගාවචරය හොඳට සක්මන් කරලා පටන් ගන්න කෙනෙක් නම් වීර්යාධික යෝගාවචරයක් නම් මේ චලන හාත්පස පවතින බව දක්වනවා. සමහර විටක තමන් විශාල යන්ත්‍රාගාරයක් ඇතුළේ ඉන්නවා වගේ බලාගාරයක් ඇතුළේ ඉන්නවා වගේ වැටෙන්න පටන් අරගන්නවා. බැලු බැලු හැම පැත්තෙම චලන ස්වරූප පේන්න පටන් අරගන්නවා. මේ සමාධිය යම් මොහොතක මේ මට්ටමටපත් වුණාද ඒ පුරාම ඒකාකාර චලන සම්තතියක් දැක ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට දකින්නකොට යෝගාවචරය මිනේ කල්පනා කරලා සමහර ලාට කමඨාන් දිනකොටත් මතක් කරනවා ශරීරේ පේන්නේ නැතුව යනවා පිම්බීමෙන් හැකිරීම වෙන් කරගන්න බැරුව යනවා නමුත් සතිය හොඳට අවදිමත් සමාධිය හොඳයි මට දිගටම චලන වැටෙනවා විශාල එලියක් මැද විශාල බලාගාරයක ඉන්නා වගේ නැත්නම් යන්ත්‍රාගාරයක ඉන්නා වගේ කියලා ඉවර කරගන්න බැරි තරම් චලන පුංචි කුඩා ප්‍රමාණවත් නැති චලන රාශියක් දැක ගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේකට කියනවා එකක් වශයෙන් සංතතියක් වශයෙන් මේ නාම රූප පද්ධතිය දැක ගන්න අවස්ථාව. මේක මතවාද අනුව විස්තර කරනවා ඒකත්ත ණය කියලා. තියෙන තාක් ඔක්කොම රූප ධර්ම තියෙන තාක් ඔක්කොම නාම ධර්ම ක්ෂණ ක්ෂණ වශයෙන් විශාල වෙනස්කම් රාශියකට පත් වෙලා පවතිනවා ඒ දේශ දිහා බලනකොට හරියට මහා ප්‍රවාහයක් දිහා බලන වගේ ඒකාකාරමික ගලන ස්වරූපේ දැක ගන්න පුළුවන්. මෙන්න මේ ස්වරූපය පිළිබඳ බුදු වචනේ බුද්ධ උපදේශය ගුරුවරුන්ගේ උපදේශය නොතක මේ තමයි අවසානය. මේ තමයි නිෂ්ඨාව කියලා සමහරු තේරුම් මම ඒ ඒකාත්මයේ සමග එකබ භාවයේ සමග මිශ්‍ර වුණා පුදුමාකාර සාන්තියක් පුදුමාකාර සැහැල් බව මම මේ වෙලාවේ නාසයෙන් ආග්‍රහණ විදිනවා නෙවෙයි දිවෙන් රස බලනවා නෙවෙයි මේ හිතට වැටෙන දේ මේ නිසා මේ තමයි ආත්ම ස්වરૂපේ මේ තමයි පරමාත්ම ස්වરૂපේ නිසාමම පරමාත්මයේ සමග සමීප වුණා තව තවත් සමීප වෙන්න තව තවත් භාවනා කරන්න ඕන තව තවත් වීර්ය කරන්න ඕනේ කියලා මෙතනදී පටලවා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ ඒකත්ත ණය ක්‍රමයේට හරියට උපදේශ අනුව භාවනා කරලා ඒකේ ඒකත්ත ක්‍රමය නැත්නම් නාම රූප ධර්ම සංතතියක් ලෙස පවතින ස්වરૂපය තේරුම් අරගෙන ඉදිරියට ගියේ නැත්නම් මේ තමයි ආත්මය මම ආත්මය දැක්කා කියලා ආත්ම දික්කියට වැටෙන්න ඉන්නේ. ඒ නිසා මෙතන සියුම් භාවයක් බුදුරජාණන් වහන්සේ දකින්න. මේ නිසා බුදුරජාණන් වහන්සේ ආත්මදික්ටි වාදීන්ට දොස් කියන්නේ. නිග්‍රහ කරන්න කියලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට උපදෙස් දෙන්නේ. මොකද ඊයත්ෝ ඒකට ගියේ හිතලා නෙවෙයි. ස්පර්ශයක් ඇතුව මේ අතරමැද අවස්ථාව. ඥානෙ වැඩෙනකොට සමහර සමාධි මට්ටම් වලදී ඒ ඇහි දැකීම් හිතවිලි ස්පර්ශ පිම්බීම හැකිලිම කියන මූල කර්මස්ථානේ මේ සියල්ලම ඔක්කොම එකම විශාල පිටුසිතුවමක් වගේ. සම්පූර්ණ තමන්ට විශ්වාසයි සතිය පවතින බව, සම්පූර්ණ තමන්ට විශ්වාසයි සමාධිය පවතින බව මෙන්න මේ ආලෝකයක් ඇතුළට ගියා වගේ විශාල වැඩ බිමක් ඇතුළේ ඉන්නවා වගේ රාශි වැටෙන්න පටන් ගන්නවා. මේ තුන සතර මහා භූතයන්ගේම ක්‍රියා. යෝගාවචරයට වැටෙනවා. මෙන්න මේ වැටෙන අවස්ථාවේදී තීන්දුව කරන්න යනවා. මේ తত্ত্বය ඉතාමත්ම නැවත නැවතත් යොදවන හිතින් මේකම එල්ල කළ හිතින් දිගට පවත්වාගෙන යනකොට යෝගාවචරයට වැටෙනවා මේ තමයි මේ සියල්ලම එකම හරියට කිඳි රාශියක් එකතු කළ විශාල කඹයක් අඹරුවා වගේ මේ නාම ධර්ම ගොනු රූප ධර්ම ගොනු සාමූහික වශයෙන් ඒකත් ක්‍රමයට වැඩ කරන ආකාරය. සමහර වෙලාවල් වලට යෝගාවචරයට මේකේ එක එක පුරුක් වෙන වෙනම වැටෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මූල ධර්ම පැත්තෙන් විස්තර කරනවා නම් අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා ආදී විදිහට අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප කියලා මේ සම්පතියේ පුරුක් වශයෙන් වැටෙන්න පටන් අරගන්නවා. මෙන්න මේක නිසා මේක සිද්ධ මේක නිසා මේක සිද්ධ වෙනවා කියලා. අන්න ඒ විදිහට වැටෙන වෙලාවේදී මේ පුරුක් අතර තියෙනා වූ සම්බන්ධතාවය අතහැරලා එකින් එකට තියෙන සම්බන්ධය පැහැලා දෙකක් විතරක් කරගන්න. මේ දෙක විතරක් අරගෙන ඒක පිළිබඳ විශේෂයක් කරන්න ඕනේ මම මේක තමයි ගැඹුර මේ තමයි බලන්න ඕන දේ කියලා එකම දෙයක්. ඒ පුරුක් දංගල් රාශියක තියෙන එකම පුරුකක් විශේෂ විශේෂත්වය පාල කරන්න ගත්තොත් යෝගාවචරයට අනෙක් පුරුක් එක්ක මෙවුවා ඇමිනිලා පැතිලා තියෙන ස්වරූපේ නොදැනීම නිසා මේ දෙකේ සම්බන්ධය අනිත්‍යව සම්බන්ධයක් නෑ මෙතන විශේෂ සම්බන්ධයක් තියෙනවා කියන එක කොටසක් විතරක් අල්ලගන්න. මේ විදිහට ඊක අතහැරලා ඊගාව දවසේ තව කොටසක් විශේෂණය කරනවා. ඊගාව දවසේ තව කොටසක් විශේෂණය කරනවා. මෙන්න මේ විදිහට යෝගාවචරය සමහර වෙලාවට නානත්ත ණය ක්‍රමයට විවිධ කොටස් මේ විශාල සංස්කෘතිය විවිධ කොටස් එක එක වශයෙන් උද්දීපනය වෙලා දැක ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ වෙලාවේදී යෝගාවචරය ඒකට රුචි කරලා ඒකට කැමැති වෙලා ඒකමයි ගැඹුර අනික් අයට මේක වැටහෙන්නේ නැහැ මට විතරයි මේක වැටහෙන්නේ කියලා වැරදි දික්ටි ස්වරූපයට ගත්තොත් ඒ පුද්ගලයා උච්ඡේද දික්කියට වැටෙන්නේ ඉඩ තියෙනවා. උච්ඡේද දික්කිය කියලා කියන්නේ මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති කරාට භවය නිසා ಜಾති ඇති කරන පුරුකට මේ පුරුකේ සම්බන්ධයක් නැහැ. එනතම් පෙර જાතියේ සම්බන්ධයක් මෙහෙට ඇත්තේ මේ මරණින් ඔක්කොම ඉවරයි කියලා උච්ඡේද දික්කියට වැටෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය මෙතනදී මේක නිෂ්ඨාව කියලා බාර ගන්න නැතුව මේ වැටෙන දේ වැටෙන ආකාරයට වර්තා කරනවා. වැටෙන ආකාරයට නිරීක්ෂණය කර ගන්නවා. මේක ඊයේ මම දැක්කේ නෑ. මේක හෙටත් මට වෙන්න ඕන. මේ විදිහටමයි භාවනාව කියන්නේ. මෙහෙම නොවුනොත් භාවනාවක් කැඩිලා ආදී විදිහට යෝගාවචරයාගේ විවිධ ඒ විචිකිච්ඡා සැක වික්ෂිප්ත භාව පහළ වෙන්නේ මේක තීඳු කරන්න හදන නිසා. මේ භාවනාව මෙච්චරයි කියලා හිතන නිසා. ඒ තමන්ගේ තියෙන පටු ඥානයේ තීන්දුව කරන්න යන නිසා. නමුත් යෝගාචර තේරුම් කරගන්න ඕනේ මේ හේතුඵල සම්බන්ධතාවය දකින්නයි කියලා කියන එක මහා සංකීර්ණ ජාලයක්. මේ ජාලේ යමක් ප්‍රකටද ඒ ප්‍රකට දෙයට මුළු හිතින් වර්තමාන වශයෙන් ඍජුව විනිවිද දක්නා සුළුව බලන එකයි කරන්නේ. ඒක තීන්දුව කරන්න පුළුවන් ශක්තිය ඒ සත්‍යජතා ඥානෙ මේ පිට ඇත්තේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සර්වඥතා ඥානයේ මේ දේවල් දැකලා මේක ඒකත් ක්‍රමයට දැක ගන්න පුළුවන් මේකේ නානත් ක්‍රමයට දැක ගන්න පුළුවන් කියලා මේ මාත්‍රිකා වශයෙන් ගෙන හරපාන. මොකද ආධුනික යෝග ආචරය නොමග යන්නේ නැති ආධුනික යෝග ආචරය නෙමෙයි ඒ යෝග ආචරය ඒ පාර දිගේම දිගින් දිගට නොමග ගියොත් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු අජිත කේස කම්බලකේ ශාස්ත්‍රෝන් වහන්සේ විශාල පිරිසක් හිටියා. ඒ ධර්මතාවය උනේ මේ ජීවිතේ හොඳ කෙරුවත් හෝ නරක කෙරුවත් හෝ මේ මරණයෙන් මත්තට යන්නේ නැහැ. ඒක එච්චරයි. මේ මත්තට යනවනම් එහෙම ධර්මතාවයක් ඇත්තේ කියලා උච්ඡේද දිට්ඨියකට වැටලා නමුත් ඒ පුද්ගලයා භාවනා කරලා නැතුව භාවනා කරන්නේ නැතුව ගත්ත දිට්ඨිය නෙවෙයි. භාවනාවෙන්මයි සමහරලාට අද ඔය විශේෂයෙන් භාවනා කරනවා කියන අතනදී හොඳ දියුණු භාවනා කරපිටේ. ඒ බුදුරට හොඳ අධ්‍යක්ෂ රාශියක් තිබිලා තියෙන නමුත් අවාසනාවට අතරමැද ස්ථානකදී තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා එතන ආවුණා. ඒකදී දීසුලියකට ආවුණා වගේ එතනෝම කරකැවෙන්න පටන් ගත්තා. අර කියන විදිහට ඒකත් නැය පටලවා ගත්තොත් වර්ධව තේරුම් අරගත්තොත් ආත්ම දිට්ඨියට වැටෙනවා. බ්‍රහ්මණ ආගමට Hindu ආගමට ආදී කොට ඇත්තව ආත්ම දිට්ඨියට වැටෙනවා. ඥානත්‍ය ණය පටලවා ගත්තොත් නානත්තනයි කියන විදිහේ යථාව ස්වරූපයෙන් දැනගත්තේ නැත්නම් යෝගාවචරය ඒ ඒ මොහොතට හෝ උච්චේ දිවිච්චට වැටෙනවා මේ නිසා මේක මගහැරවීම සඳහා උපදේශ වශයෙන් විස්තර භාවනා කරනකොට මතුවෙන මතුවෙන නාම ධර්මයේ මතුවෙන මතුවෙන රූප ධර්මයේ ලක්ෂණ මේකය රසය මේකය පච්චපට්ඨාන මේකේ පදත්තාන මේකේ කියලා එක එකක් එක එකක් විස්තර කරනවා. ඒ විදිහට ඔක්කොම දන්නවනේ යෝගාවචර දැනගන්නවා මේ එක ධර්මතාවයක් එක පුරුකක් එක සංදිස්ථානයක් තමයි උද්දීපන වෙලා ප්‍රකට වෙලා වැටුණාට ඒක අනිත්‍ය වයෙන් වෙන් කරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක එක දිග වැලට තියෙන. නමුත් අද ප්‍රකට උනේ අද ප්‍රකාශ භාවයටපත් උනේ මේ කොටසයි. ඒකේ ලක්ෂණය මේකයි. ඒකේ රසය මේකයි. ඒකේ පච්චපට්ඨානෙ මේකයි. ඒකේ පදට්ඨානෙ මේකයි කියලා ඒ ආචාර්යවරුන් විසින් මේව සංග්‍රහ කරලා තියෙනවා. මේ නානත් ණය පැටව ගන්න නැති වෙන්නේ. වරද්දව ගන්න නැති වෙන්නේ. ඒ මිත්‍යාදිත්‍යයකටපත් නොවන විදිහට. මේ විදිහට මේ යෝගාවචරය භාවනා කරනකොට මේ එක එක පුරුක් අවිජ්ජාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන වශයෙන් හෝ එනතන ආගෝතේජෝ වායෝ පඨවි වශයෙන් හෝ මේ වගේ තියෙන එක එක බික් වශයෙන් කොටස් වශයෙන් වෙන වෙනම විශේෂණය කරන්න යනකොට යෝගාවචරය තේරුම් අර ගන්නව වැටහෙනවා මේ අවිද්‍යාවේ සංස්කාර පහල කරන්නට විශේෂ උනන්දුවක් නැහැ. ඒක ව්‍යාපාර කරන්නේ නැහැ. මේ සංස්කාර පහල කරන්නේ. අවශ්‍ය පදම හරිනකොට ඒ සුවඳ එනවා. එහෙම නැත්නම් ව්‍යාපාර ස්වරූපයක් මේ අවිද්‍යාව මේ මම සංස්කාර පහල කළ යුතුයි කියලා ජීවි ස්වරූපය අවිද්‍යාවේ නැහැ. ධර්ම මාත්‍ර ස්වරූපේ පමණයි තියෙන්නේ. උත්සාහයක් නැහැ. මේ නිසා අව්‍යාපාර ණය. ධර්මිතා නියම මාත්‍රමෙට සම්බන්ධ වෙනකොට ඒ අනුව පළහට ගන්නවා මිසක් ඒ ධර්මතාවල පළහට ගැන්වීමේ ජීවි ස්වરૂපයක් නැහැ. කරවන ස්වરૂපයක් නැහැ. මෙන්න මේ විදිහට අභ්‍යාපාර ණය යෝගාවචරයට වැටෙනවා. විශේෂයෙන්ම හොඳට යෝගාවචර තේරුම් අරගන්න පුළුවන් මේ නාම ධර්ම නිසා නාම ධර්ම පහවලින්. තමන්ගේ මානසිකාරයේ යොමු වෙන තැන විශේෂණ වෙලා පේනවා. අර අපි කලින් ගත්ත උපමා වගේ මොකක් හරි චිත්‍රයකුත් බල බල සද්දයකුත් අහා යමක් හපමින් මොකක් හරි ආසනයක වාඩි වෙලා සෝඳත් විඳින්මින් හිතිත් හිතවිලි කරගෙන ඉන්න වෙලාවේ භාවනා කරලා තියෙන යෝගාවචරයකට නම් හොඳට පුළුවන් තමයි පුරුදු කරපු මානසිකාර්ය අනුව හරියටම විනාඩියක් හරි දෙකක් හරි නැත්නම් තත්පර ගානක් සද්දයට විතරක්ම හිත යොදාගෙන ඉන්න. එහෙම හිත යොදාගෙන ඉන්නකොට තමන්ට වැටහෙනවා උච්චිත කුප්පන සුළු කොච්චර උද්වේග කර රූප මත උනත් හිත යන්නේ හිත සද්දේ විශේෂම නතර වෙනවා එහෙම නැත්නම් තමයි යොමු කළ විශේෂ නතර වෙනවා ඒ රූප වල ශක්තියක් නැහැ එතකොට රාගය ඇති කරනවා ඇහැට ශක්තියක් නැහැ එතකොට රාගය ඇති කරනවා ඒ රූපයේ හැම වෙලාවෙම රාග නිශ්චිත රූපයක් රාගාශ්‍රිත රූපයක් කියලා අපි හිතනවා ඒ රූපේ දැක්කොත් රාගය මතුවේ යුතුමයි ආලෝකයේ තියෙනවා නම් මතුවේ යුතුමයි ඇහැ හොඳ නම් මතුවේ යුතුමයි කියලා නමුත් මානසිකාරය යොමු වෙලා තියෙන කනට නම් ඒ රාග නිසිත රූපේ රාගය පහල කරන්න පුළුවන් භාවයක් නැහැ. මොකද ඒ රූපීනේ රාගය පහල කරන්න පුළුවන් ස්වභාවය. ඒකට අවධානය යොමු වෙන්න ඕන. චක්කු විඥානේ පහල වෙන්න ඕන. ඊගාට තමයි පරණ සංඥා මිදිය දිගෑරෙන්න ඕනේ. අන්න එතකොට මෙතන තත්ත්වයක් පහල වෙන රූපෙට බැඳේ. ඒකට කියනවා රාගය කියලා නැත්නම් ලෝභය කියලා. එහෙම නැතු ඒ රූපේ රූපේ වශයෙන් හිම ලෝභය පහල කරන ගතියක් නැහැ. ඇහි ලෝභය පහල කරන ගතියක් නැහැ. චක්කු විඥානේ නැහැ. මේ එක එකක් ගත්තහම මේ එක එකකවත් මේ අභ්‍යාපාර ස්වરૂපයක් තියෙනවා. ඒක තියෙන ධර්ම ස්වરૂප. මෙන්න මේ අභ්‍යාපාර ස්වરૂපේ යම් කිසි කෙනෙක් හොඳට තේරුම් අරගෙන තමන්ගේම මත අනුව කල්පනා කරන්න ගත්තොත් එතන පැටලවෙන ස්වરૂපේ තමයි අකිරිය වාදයකට වැටෙන්නේ. අකිරිය වාදය කියලා කියන්නේ කොච්චර පිංකම් කළත් ඒක ඇති ඵලයක් නැහැ. කොච්චර පාව් කළත් ඒක ඇති ඵලයක් නැහැ. ඒවා එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ. මෙන්න මේ විදිහට ඉතාමත්ම වාද අතරේ අන්තිමම විනාශකාරීම වාදේ වෙන අකිරිය වාදයට වැටෙනවා. එදා අජිත කේස කම්බල අර විදිහේ උච්ඡේද වාදයක් ගෙන හරපෑව පුරණ කස්සප විවිධ අකිරිය වාදයක් ගෙන හරපෑව. හොඳ කරලා දෙයක් නැහැ නරක කරලා දෙයක් නැහැ. ඒකේ ඒ වෙලාවල් තීන්දුව කරනවා මේ එකකවත් තව දෙයක් ඇති කිරීමේ ශක්තියක් ඇත්තේ නැහැ කියලා. නමුත් යෝගාවචරය මේ එකකවත් හදිස්සිය තීන්දුව කරන්න යන්නේ නැතුව මේක තවත් එක පැත්තක්. Taman දකින්න හේතුඵල ධර්මතාවයේ අභ්‍යාපාර ක්‍රමය. රූප ධර්ම විශ්ී නාම ධර්ම වලට කුතුහලයේ දානවල අවශ්‍යන ස්වරූපයක් ගැඹෙලා නැහැ. ස්වරූපයක් නැහැ. ඒ නාම ධර්ම නාම ධර්ම රූප ධර්ම රූප ධර්ම මේ දෙක අතර ගැටීමෙන් තමයි ඒවට අවධානය යොමු වීමෙන් තමයි මෙහෙම පහළ වෙන්නේ. ඒ නිසා සමහර විටක තමයි කාලයක් හිටපු ස්ථානේ නැත්නම් තමන්ගේ පෞල් ජීවිතේ එහෙම නැත්නම් තමන් ඉන්න රටේ ගමේ තියෙන හතුරු මිතුරු ප්‍රිය භාව අප්‍රිය භාව වගේ දේවල් අපි මේ වගේ භාවනා නොකරොත් කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. හතුර හැමදාම හතුරයි. මිතුර හැමදාම මිතුරයි. මොකද Taman දකින්නේ හතුරෙක් විදිහටමයි. ඒ නිසා හැමදාම හතුරු ස්වරූපයෙන් පේනවා. නමුත් යෝගාවචරයක් තේරුම් අරගන්න පුළුවන් නම් මේ හතුරගේ නිසග එහෙම නැත්නම් ඒකටම ආවේනික සතුව ස්වරූපයක් නැහැ. ඒ තමයි දක්වන ආකල්පවල හැටියට ඒ හතුර හතුරෙක් කරගන්න. නමුත් Taman මධ්‍යස්ත වෙනවා නම් යත් තත්ත්වයේ ඇති ආකාරයෙන් බලනවනේ ඒ තිබුණු සතුරු සම්බන්ධතාවය දිය වෙලා යන්න පටන් ගන්න පුළුවන්. මේ භාවනා නොකරන පුද්ගලයෙක් නම් විරුද්ධ පක්ෂයේ ඉන්නේ තත්වේට අඩුයි. නමුත් Taman භාවනා කරනවා නම් Taman තුල මේ පටලැවෙන ස්වરૂප කටු ස්වરૂපේ දුර්වලයන්ට පටන් ගන්නවා. මොකද මේ ධර්ම වල එහෙම බැඳගෙන වද දෙන ස්වරූපයක් නැහැ. තමන්ගේ බැඳගෙන වද ගන්න ස්වරූපයක් තියෙනවා. ඒ මොකද ඒ ප්‍රශ්නවල වටහා ගන්න නිසා. මේ හේතු ධර්මේ ධර්ම ස්වરૂපේ නොදන්න නිසා. මේ වාගේම තමයි මේ හේතුඵල ධර්ම අතර ධම්මමත්ත ස්වરૂපයක් තියෙන්නේ. ඒක ධර්ම මාත්‍ර පමණයි. නිජීව මේ කටයුතු කරනවා කියලා දෙයක් ඒ ධර්ම වල ඇති. නමුත් ඒව අතර තියෙනවා එක අහේතුක වාදයක් ක්‍රියාත්මක වෙන්න විදිය නෑ. ඒව නියම හේතු තියෙනවා. මේ මේ දේවල් වුණොත් මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා ඒව අතර තියෙනවා ධර්ම නියම. මේකට පොත්පත් නිදර්ශන වෙන්නන මේ ධර්ම මාත්‍රය ධර්ම මාත්‍ර නියම වාදේ දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් උග්ඝහක් මිරිකලා කිරි ගන්න පුළුවන්. වැලි මිරිකලා තෙල් ගන්න පුළුවන් කියලා. එහෙම නෑ. උග්ඝහ මිරිකුවොත් උප්පැණි තමයි. වැලි මිරිකුවාට තෙල් ලැබෙන්නේ නැහැ. ඒවර ධර්මතා පවතින. මේ ධර්මතා තේරුම් අරගත්තේ නැත්නම් මේ විෂම හේතුක වාදයකට වැටෙනවා. බලාපොරොත්තු වෙනවා මැදි. අහසේ ඇවිදින්න එහෙම නැත්නම් මේ ලෝකෙ වෙන්නේ නැති දේවල් වලට කට ඇරගෙන බලන ස්වරූපයක් තියෙනවා. මෙහෙම කරන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා අස්වාභාවික තත්ත්වවලට පැටවෙනවා. විෂම හේතු, අහේතුක වාද, විෂම හේතුක වාද ආදී අස්වාභාවික තත්ත්ව වික්ෂේප වාද වලට වැටෙන්න ඉඩ තියෙනවා. රුචි tattwa රුචි tattwa කියන දෙක වෙන් කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ භාවනාව පැත්තයි කියන්නේ. රුචි දේ දුකයි. අරුචි දේ දුකයි. ප්‍රිය දේ දුකයි අප්‍රිය දේ දුකයි. මේක දුක්ඛ සත්‍යයක් වශයෙන් පෙර නොයසු නොයරු නොයසු නොදුටු විරෝධියකට දකින්න නම් මේ සෑම මතුවෙන මතුවෙන අවස්ථාවකම ස්වභාවික ලක්ෂණ දක ගන්න සුළු ස්වරූපයට හාත්පස එක කොනක් නෙමෙයි යම් ප්‍රමාණයක් පතුරවන්න පුළුවන් නම් ඒ ප්‍රමාණයක් පතුරවමින් පරිඤ්ඤය හාත්පස දැක ගන්න මේ යෝගාවචරය ඉංගිමේ හැකලීමෙන් නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයෙන් පටන් අරගෙන කායගත සති වශයෙන් කරන්නේ මේ පටන් ගන්න තන මූල කර්මස්ථානයේ වුණාට ඒක ක්‍රමයෙන් අරුණේ ද්විතීයි අරමුණු පරියන්කේ ද්විතීයි අරමුණු සක්මන දෛදීදා කටයුතු වශයෙන් අත් තද බල නින්දේ පසුන වෙන සෑම තැනකටම මෙන්න මේ ඥානෙ පැත්තෙන්ට අරගෙන. මේකට කියනවා දුක්ඛම් පරිඤ්ඤය. යන්ම විදියකට යෝගාවචරය මේ පවතිනතාක්, ඇතිවෙනතාක්, නැතිවෙනතාක්. මේ ඔක්කොම සංස්කාර දුකයි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අඤ්ඤාකොණ්ඩ දත්තපත් තුනේ යම් කිංච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. මේ යන්තාක් සංස්කාර ධර්ම දුක්ඛ ධර්ම ඇති වෙනවනම් ඒක නැති කරන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න. ඒ නැති කරන්නේ කොහොමද ඒක අල්ලා ගන්න නැතුව ඉන්නේ. ඒවට තෘෂ්ණාව ඇති නොකර ගැනීම. උපාදානය ඇති නොකර ගැනීම. ඒව සමග ඇලුනත් ගැටුනත් අපි දේවල් අල්ලාගත්තා වෙනවා. ඒ නිසා ඒවා අල්ලන්න දෙයක් නෙමෙයි කියන මේක දුක්ඛ ස්වરૂපයක් කියනකොට අර දෙවෙනියට ඇත්තා වූ තෘෂ්ණාව මේකේ ඉස්සරහා පැත්ත හොඳයි පස්ස පැත්ත නරකයි මැද හරිය හොඳයි පිට පැත්ත නරකයි අසවලා හොඳයි අසවල නරකයි අහවල් වෙලා හොඳයි මේ වෙලාව නරකයි ආදී වශයෙන් අපි මේ තෝරන්නේ මොකද්ද අරකනන් නරක උනාට මේක හොඳයි කියලා. ඒ මොකද අපි මේ දේවල් ස්වභාවික ලක්ෂණ වශයෙන් දැකලා. දැක්කනම් ඒ හොඳයි කියලා අල්ලගන්න හදන නරකයි කියලා ඉවත් කරන්න දෙන හදන දෙකේමත් පරමාර්ථ වශයෙන් තියෙන එකම දුක්ඛ ස්වરૂපය. එහෙමනම් තෘෂ්ණාවට ඉඩක් නැතුව. එහෙමනම් තෘෂ්ණාව ප්‍රහාණය කිරීම අයින් කර දැමීම විවාහයට බරපතල කටයුත්තක් වෙන්නේ. නමුත් අල්ලගෙන ඉන්නවනම් තදින් බදාගෙන ඉන්නවනම් ඒක අයින් කරන්න. දුක්ඛයේ මේ දුක්ඛ ස්වરૂපේ හත්පස දැක ගන්න අසුරු ස්වરૂපේ එනකොට යෝගාචර තේරෙනවා මේක එක පැත්තක් ගන්නට අර කොහොඳයි මේක නරකයි කියලා කියන දෙයක් ඇත්තේ නෑ කියලා. එහෙමනම් අර දැඩිව අරගෙන තිබුණ කොටස් අර අතාරින්න හදන කොටස් වලට සමාන බව තේරෙනවා. එතකොට යෝගාචර සමුදේ සත්‍ය වශයෙන් තෘෂ්ණාව ඉබේම පහළ පහ වෙන්න පටන් ගන්නවා. දුක්ඛ සත්‍ය හොඳට තේරෙන්න තේරෙන්න සමුදේ සත්‍යයේ බල බිඳෙනවා. තනිය දුර්වල වෙන්න පටන් ගන්නවා. එහෙමනම් අතහැර ගන්න ලේසි වෙනවා. මේ අතහැරීමමයි නිවන කියන්නේ. මේකටම කියනවා නිරෝධය කියලා. නමුත් මේ නිරෝධය ප්‍රාර්ථනා කරපම් ලැබෙන්නේ. ඒ සඳහා මාර්ගය වඩන්ට. සීලේ වශයෙන් ඊටම ගොරෝසු නරකයද දුස්චරිත අතාරින්න. අතහරිනකොට අතහරිනකොට තමන්ට සමාධිය වශයෙන් නැත්නම් හිත වශයෙන් නීවර ධර්ම කියන ඊට වැඩිය සියුම් ඒ සාමාන්‍ය සමාධිමත් හිතකට tempat හිතකට දැක ගන්න පුළුවන්. හිසවසවන සුළු කෙලස් ධර්ම දුරු කරන්න පුළුවන්. ඊගාවට තමයි මේ අනුසේ වශයෙන් පවතින ආ වූ යත් ඉඳගෙන තමන් එහෙම මත් කරවන එහෙම තමන් යොමු කරවමින් මායාභාවයට පත් කරන මේ අංශේ ධර්ම දැක ගන්න පුළුවන්. ඒ ධර්ම දුරු කරන්නට මේ මාර්ග ඥාන නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩීමෙන් කරන්න බෑ. මේ මාර්ගයේ වැඩිමමයි ඒකේ මුලම තමයි මේ දුක දුක වශයෙන් ආත්පස දැක ගැනීමෙන් කරන්නේ. ඒ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී නැවත නැවතත් අරමුණට එල්ල කරන හිතේ වටිනාකම වැඩි කරනවා නම් ඒ විදිහට එක ක්ෂණයක් නෙවෙයි ඒ අරමුණට එල්ල කිරීම වගේම නැවත නැවත යෙදීම කියන වීර්යය දියුණු කරනවා නම් යෝගාවචරය දුක්ඛ සත්‍ය ආත්පස දැක ගන්නා ක්‍රියාව කරන්න පාටපත් වෙනවා. එහෙමනම් ඊතුරු ඵල තුන ඉබේ ලැබෙනවා. ඒ නිසා මේක ඊටාත්ම වාසිදායක වැඩපිළිවෙලක් මේ විපස්සනාවේ තියෙනවා. නමුත් ප්‍රථමයෙන්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න. ඒ නිසා කොටසක් අයින් කරලා කොටසක් ලබා ගන්න හදනවායි කියලා කියනවනේ මේ පරිඤ්ඤයයන් කියන හාත්පසින් දක ගන්නවා කියන වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ. මේ නිසා යෝගාවචරයාගේ සම්පූර්ණ තමන්ගේම ඥානීය යොදවල මේක තේරුම් ගන්නවා. ඒ ඥානීය පවතින ස්වરૂපේ අවුල්භාවය නිසා ගුරු උපදේශයක ගුරු උපදේශයකට යටත් වෙන භාවය ඒ ශ්‍රද්ධාවෙන් පිළිගන්නා ස්වરૂපේ නැති වුණොත් අර කලින් තිබුණු මට්ටම නැවත නැවතත් තහවුරු වෙන්න පටන් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ මහා ප්‍රඥාව නිසා බුදුරජාණන් වහන්සේගේ වැඩ පිළිවෙල ඉතාමත්ම බාල එහෙම නැත්නම් විශාල අධ්‍යාපනය නැති ස්ත්‍රී පුරුෂ කාට නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. විපස්සනාට අවශ්‍ය කරන්නේ විතක්කයක් වීර්යයක් තමයි. වැඩ කරන වෙලාවේදී. කලින් අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව කුසල ඡන්දය. ඵලයේ වශයෙන් ලැබෙන්නේ ප්‍රඥාව. නමුත් මේ විදිහට සරල ගේම්පේන කියන්න පුළුවන් වුණාට බොහොම යෙදී කළ යුතු කටයුත්තක් මේ විතක්කේ කියලා කියන්නේ අරමුණු නැංවීම කියන්නේ ඒ වාගේම වීර්ය කියන්නේ ඒ දේ කරගෙන යනකොට මෙන්න මේ විදිහේ තියෙන ආ දෘෂ්ටි ජාල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවිලයන් පටන් ගන්නවා. එතකොට යෝගාවචරය මිතුආකල් ගෙන ආපු මේ සැක රාශිය දෙයක් මතුවෙච්චාම තීන්දුව කරගන්න බැරි ස්වරූපයේ ඉස්මතු වෙන්න කළ යුතු දේ මොකද්ද කියලා දන්නේ නැති මේ සැක දුරු වෙන්න පටන් ගන්නවා. මේ විදිහට දුරු වෙන්න ප්‍රත්‍යක්ෂයේ තියෙනවා. කොච්චර මේ විදිහේ බණහමයි කියත් කොච්චර පොත් කියුවා කවදාකවත් එකෙන් මේ කියන ගැඹුරක් මේ කියන පෞෂත්ව වෙනසක් මේ කියන සම්බන්ධතාවයක් දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා මූලිකවම අවශ්‍ය කරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂය. තමන්ට දුක, කරදරයක්, කංකටොල්ලක් නැත්නම් සපක් පහසුවක් සුඛයක් මතුවෙන මතුවෙන අවස්ථාවක් සෑම අවස්ථාවක් මේ විදිහේ වටිනා ගැඹුරු ධර්මයේ මතු කර දීමට පැමිණෙන අවස්ථාවක් ඒ අවස්ථාවෙන් පිට නොයා යුතුයි. ඒ අවස්ථාව වෙන් කරන්න විනාශ කරන්න උත්සාහ නොකළ යුතුයි කියලා දිගට කටයුතු කිරීම යෝගාවචරයෙන් තීන්දුව කරගන්නවා. ඒ නිසා මෙතුවක් වෙලා පැයක පමණ කාලයක් දැන් මේ විස්තර කරන්න දෙන්න කරුණු තම තමන්ගේ අධ්‍යක්ීම් වලට ගලපලා සම්බන්ධ කරගෙන ඒ වැටහෙන තාක් ධර්මයේ කොටස් ඒ අත්දැකීම එක සම්බන්ධ කරනකොට තමන්ගේ මතුමැත්තේ භාවනාවේදී මතුවෙන දුෂ්කරතාවලදී අපහසු අවස්ථාවලදී ඒ ධර්මය ඒ තමන් මෙතුවක් කල් ඒ වගේම අත්දකා වූ අත්දැකීම් ප්‍රයෝජනවත් වෙනවනම් යෝගාවචරයේ ගමන දිශාල කලෙලියක් වෙනවනේ එතකොට තමන්ගේ ස්වාධීනව තමන්ගේ භාවනාව දියුණු කර ගැනීමට ලෝකාවචර ලොකු හයියක් ශක්තියක් ලැබෙනවා එන්නේ මේ විදිහට මේ ධර්ම කරුණ වල ඇත්තා වූ මූල ධර්මයේ තම තමන්ගේ අධ්‍යක්ීම් වලට ඉක්රීමේ ඒ තම තමන්ගේම දැනුම් වේගෙන එන ඖෂද්ධාව වීර්ය සති සමාධි ප්‍රඥා කියනා වූ මේ ඉන්දිය ධර්මයේ ක්‍රමක්‍රමයෙන් වැඩේවා කියන මෛත්‍රී කල්පනාවෙන් කරුණාවර චේතනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා ඉත්තාගතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සෙත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්ථා ච භුම්මත්ථා දීවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං